විසුද්ධි මාර්ගයේ මේ වෙනකොට දේශනා කරන්නේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. අද දේශනාවත් ඒ තුලටම තමයි ඇතුළත්. හැබැයි අපි ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යනවා. මොකද දැන් ධර්ම දේශනා 100කට වැඩි ගණනක් මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට එනකන් ආරම්භ කරේ සීල විසුද්ධියෙන් යාට චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. තව දෙකක් තියෙනවා ඒ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය හා ඥාන දර්ශන විසුද්ධිය. ඉතින් සුද්ධ කියන්නේ පිරිසිදු වීමට විසුද්ධි කියන්නේ වඩාත්ම පිරිසිදු වීම. ඒ තමයි අවසානයේ අපි බලාපොරොත්තු වෙන සියලු දෙනාගේ මේ කායන ප්‍රාර්ථනාව බලාපොරොත්තු වූ නිර්වාණ අවබෝධය. අද ධර්ම දේශනාව ටිකක් ගැඹුරු වෙන්න පුළුවන්. හැබැයි සරලව දේශනා කරනවා. අපි දැන් හේතුඵල ඒ වගේම නාම රූප වශයෙන් වෙන් කරගෙන චිත්ත ඒකාග්‍රතාවයක් චිත්ත විසුද්ධිය තුළින් ඇති කරගෙන දිටි විසුද්ධියේදී නාම රූප වශයෙන්, නිස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන්, පටිච්ච සමුප්පාද ධර්ම වශයෙන්, ඒ වගේම ඒ ආකාරයෙන් අවබෝධ කරගෙන කාංකා විතරණ විසුද්ධියේදී හේතුඵල ටික අවබෝධ කරගෙන මග නොමග කියන එක නිවැරදිව වෙන් කරගෙන යන අවස්ථාව. අද දේශනා කරනවා මේ චතුරාර්ය සත්‍ය අපට අවශ්‍ය කරන්නේ ඒ පිළිබඳව අවබෝධයයි. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය තුළින් මාර්ගඵලවලට පැමිණීම. සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත්. ඒ සඳහා තමයි අපි සෑම කෙනෙක්ගේම උත්සාහය, උනන්දුව, උවමනාව, කැපවීම. අපි දැන් දේශනා ගණනාවකින් අපි කතා කළේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. මොකද මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේ ඉඳලා ඥාන දර්ශන විසුද්ධිය දක්වාම තියෙන්නේ මෙනෙහි කරන්න මේ කරුණ තුනයි. අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන් හා අනාත්ම වශයෙන්. ත්‍රි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරනකොට අපට අවශ්‍ය කරනවා ඥාන ටිකක් උපදවා ගන්න. ඥාන උපදිනවා. හැබැයි උපදින්නේ ඒ නිවැරදි ආකාරයෙන් මෙනෙහි කරන අයට විතරයි. මෙනෙහි කරනවා කියන්නේ නැවත නැවත විමසනවා. නැවත නැවත සිහි කරනවා. නැවත නැවත පරීක්ෂා කරනවා. ඒක තමයි මෙනෙහි කරනවා කියන්නේ. ඒතර අනිත්‍ය. අනිත්‍ය කියන ධර්මතාවය නිවැරදිව වැටහෙන්නේ උදයවැය ඥානය තුළ. දැන් මේ උද්‍යවේ ඥානය තුළම පුළුවන්කම තියෙනවා චතුරාර්ය සත්‍යයත් අවබෝධ කරගන්න. අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. අපි දන්නවා ප්‍රත්‍ය කියන වචනේ අපි අහලා තියෙනවා. ප්‍රත්‍ය කියන්නේ උපකාරය. ඉතින් උපකාරය උනොත් ඉදිරි ධර්මය යම් ධර්මයක් උපකාර වුණොත් විතරයි ඉදිරි ධර්මයට පවතින්න පුළුවන්, හටගන්න පුළුවන්, සකස් වෙන්න පුළුවන්. ඒතර උපකාර ධර්මය ඉදිරිපත් නොවුනොත් ඉදිරි ධර්මයට හටගන්න බැහැ. ඒක තමයි බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය. එහෙනම් මේ නාම රූප ධර්මයන්ගෙන් අපි ඉස්සලාම ගන්නවා අපි රූප ධර්මයක්. ද රූප ධර්මයන් අපට විභාග කරනකොට අපි කලින් මේවා බෙදලා පෙන්නවා විස්තර වශයෙන්. දැන් අභිධර්ම ක්‍රමයෙන් ගත්තොත් 28ක් තියෙන බව ඔයත් දන්නවා. ඒ 28ම ප්‍රධාන මූලධර්ම හතරෙන් සකස් වෙච්ච උපාදාය රූප 24ක් කියන එකක් දන්නවා. ඒ ප්‍රධාන මූලධර්ම හතර තමයි පඨවි ආපෝ තේජෝ වායෝ. ඒ කියන්නේ තද ගතිය, දියර ගතිය, උෂ්ණය වාතය. මේ ධර්මතා හතර නිසා පවතිනා වූ උපාදාය රූප 24යි. එතකොට මේ ලෝකයේ මේ විශ්වයේ අධ්‍යාත්මය ඇතුළු බාහිර සියලුම රූප ධර්මයන් ඒ තුල අන්තර්ගතයි. ඇතුළත්. මොන ධර්මතා තුලද? අර ශක්තියින් හතර තුල. ඒ ශක්තියන් හතර තුල මේ ලෝකයේ විශ්වයේ තියෙන සියලුම රූප ඇතුළත් කරන්න පුළුවන්. එහෙනම් ඒ කියන්නේ ධර්මතා හතරෙන් තමයි ඒ සියලුම රූප කලාප නැත්නම් ඒ රූප වල සකස් වීම පිහිටීම. ඉතින් යම් කිසි කෙනෙක් අර ප්‍රත්‍ය ඒ කියන්නේ උපකාරය උපකාරය නිවැරදිව දකිනවා නම් එයා සමුදය දකින්න ඕන. සමුදය කියන්නේ හේතුව. ත්‍රස්ණයක් තුල උදය දැකීමෙන් මොකද උදයට ආයශ්‍ය රූපයකට ආයශ්‍ය චිතක්ෂණ 17යි. ඒතර චිතක්ෂණ 17ක් තුල උදය දැකීම උදය කියන්නේ හට ගැනීම, පටන් ගැනීම ඒ හට ගැනීම, පටන් ගැනීම එක ෂණයක් තුළ සිද්ධ වෙන්නේ. ඒ ෂණයක් තුළ උදය දැකීම හට ගැනීම දකිනවා නම් එයාට සමුදය කියන එක ආර්ය සත්‍යයක් කියන එක ප්‍රකට වෙන්න ඕනි. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යං කිංචි සමුදය ධම්මා. සබ්බන්තං නිරෝධ ධම්මං යද නිච්ඡං තන් දුක්ඛං. එතකොට හේතු ප්‍රත්‍යයෙන් හටගන්න යම් ධර්මතාවයක් ඇද්ද ඒ ශණයක් තුල නිරුද්ධ වෙනවා ඒක දුකයි කියන කාරණේ. ତර ප්‍රත්‍ය ධර්මය ප්‍රත්‍ය කියන්නේ උපකාර ධර්මය එන උපකාර ධර්මය එක චිතක්ෂණ 17ක් තුල උදය හරියටම දකින්න පුළුවන් නම් එයාට සමුදය කියන එක ආර්ය සත්‍යයක් කියන එක ප්‍රකට වෙන්න ඕනේ. අනිවාර්යෙන් පැහැදිලි වෙන්න ඕනේ, පිරිසිදු වෙන්න ඕනේ. හැබැයි ඒකට ධර්මය අහලා විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ අහන ධර්මය නැවත නැවත විමසන්න ඕනේ. නැවත නැවත පරීක්ෂා කරන්න ඕනේ. නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. ඒ නැවත නැවත මෙනෙහි කිරීම තුළ නැවත නැවත පරීක්ෂා කිරීම තුළ නැවත නැවත විභාග කිරීම තුළ එයා චිතක්ෂණ 17ක් තුළ මේ රූපය රූපේ උදේ දකිනවා. ඒ කියන්නේ හට ගන්න. ඒතර චිතක්ෂණ 17ක් තුළ හටගෙන නැති වෙලත් ඉවරයි. ඒතර හට ගන්න යන එක චිතක්ෂණයයි. පවතින ඊතර චිතක්ෂණ අවසානයේට තවත් චිතක්ෂණයක්. හට ගන්න එක චිතක්ෂණයයි අවසානයේට එක චිතක්ෂණයයි. ඒක අපි මීට කලින් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඕක උපාද තితి භංග වශයෙන් කොටස් තුනක් තියෙනවා. උපාදයට යන්නේ එක චිතක්ෂණයයි, භංගයට යන්නේ එක චිතක්ෂණයයි, එතකොට 17 තුනෙන් වැඩි කරාම 51යි. ඒකෙන් උදයට එක චිතක්ෂණයයි, භංගයට එක චිතක්ෂණයයි දෙකක් ගියාම 49යි. ඒ 49 තුල තමයි ප්‍රවෘත්තිය හෙවත් පැවැත්ම කියන එක තියෙන්නේ. එහෙනම් උදය ඒ හටගැන්ම අපි ඊටාත්ම නිවැරදිව මනසින් දකිනවා නම් ඒ චිතක්ෂණයක් තුල අද හටගන්න චිතක්ෂණයයි ඒ උදේ ඒතර භංගයට චිතක්ෂණයයි අර ටිතියට තමයි ඉතිරි 49. එතෙමනම් අපිට එතනදී අවබෝධ අවබෝධ වෙන්න ඕනේ ඒ ෂණයක් තුල. ඒ ෂණයක් තුල උදය දකින්න පුළුවන් නම් ඒ කියන්නේ හටගන්ම දකින්න පුළුවන් නම් ප්‍රත්‍යයෙන් හටගත්ත බව. මොකද ප්‍රත්‍යය නැත්තම් හටගන්නේ නැහැ. ඒතර බලමු අපි දැන් ප්‍රත්‍ය මොකද්ද? ෂණයක් තුල හට ගන්නවද? ෂණයක් තුල නැති වෙනවද? ෂණයක් තුල නැතිවීම දුක්ඛ සත්‍ය ප්‍රකට වෙනවා. ෂණයක් තුල විනාශ වීම. ඒ ෂණයක් තුල හට ගැනීම තුල ಜಾති දුක්ඛය ප්‍රකට වෙනවා. ෂණයක් තුල නැතිවීම දුක කියන එක සත්‍යයක් කියලා ප්‍රකට වෙනවා. ඒ ප්‍රත්‍ය නූනොත් ඉදිරි ධර්මයට උපදින්න බෑ කියන එක අනුත්පාද නිරෝධය. ඒ කියන්නේ උපදින්න තියෙන දේක නිරෝධයක් සිද්ධ වෙන බව දකිනවා නම් නිරෝධාරය සත්‍යයත් ප්‍රකට වෙනවා. ତර සමුදය සමුදය ආර්ය සත්‍යයක් කියලා ප්‍රකට වෙනවා චිතක්ෂණයක් තුළ ප්‍රත්‍ය දකිනවා නම්. ତර චිතක්ෂණයක් තුල ඒ හටගැන්ම උදය කියන එක තුල ಜಾති දුක්ඛයත් ප්‍රකට වෙනවා. ඒ කියන්නේ ಜಾතිය කියන්නේ හටගැන්ම. එතකොට හටගැන්ම චිතක්ෂණය. එතකොට ಜಾති දුක්ඛයත් ප්‍රකට වෙනවා. ඒ වගේම ඒ චිතක්ෂණයක් එහෙම නැත්නම් ෂණයක් තුල නැතිවීම තුල දුක කියන එක ආර්ය සත්‍යයක් කියලා ප්‍රකට වෙනවා. දැන් ප්‍රත්‍ය නූනොත් ඒ කියන්නේ උපකාර නූනොත් ඉදිරි ධර්මය උපදින්නේ නැහැ කියන එක ප්‍රකට වෙනවා එතකොට නිරෝධාරි සත්‍ය ඒ කියන්නේ නිවන ඒකට ආපු මග ප්‍රකට වේවි තන්පත් වූ සිතින් එකඟ වූ සිතින් මම ධර්මය දැක්කා කියන කාරණය මම ධර්මය අවබෝධ කළා කියන කාරණය දැන් මම මේ කෙටියෙන් කිව්වේ දැන් මේක එකින් එක එකින් එක මම පැහැදිලි කරනවා විස්තර කරනවා. තවත් කාරණයක් ඊට කලින් කියනවා. ඒකත් හොඳට තේරුම් ගන්න ඕනේ. මේ ලෝකෙ ඉස්සෙල්ලාම පහළ වුණේ සිතද? එහෙම නැත්නම් කර්මද? එහෙම නැත්නම් තෘෂ්ණාවද? මොකද මූල වශයෙන් ගත්තොත් මූලික වශයෙන් ගත්තොත් මේ ධර්මතාව තුනේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. කියන්නේ සිතේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. සිතේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය කරනවා කර්ම. කර්ම වලට අවශ්‍ය වෙන තෘෂ්ණාව. දැතර ඒකයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයන් හොයන්න යන්න එපා කියලා කිව්වේ. මොකද දැන් සිත විඥාණය. දැතර විඥානයක් හටගන්න සිතක ප්‍රවෘත්තියට සිතේ පැවැත්මට කර්මයක් ඕනේ. කර්මයක තමයි සිත එල්ලෙන්නේ. කර්මයක තමයි සිත පවතින්නේ. කියන්නේ කුසල කර්මය හෝ අකුසල කර්මය. ඒතර ඒ තුළ තමයි සිත පවතින්නේ. ඒතර එහෙනම් සිතට තනියෙන් ඉන්න බෑ. යාට කර්මයක් ඕනේ. හැබැයි කර්මයක් සකස් වෙන්න තණ්හාව ඕනේ. එහෙනම් මේ ලෝකෙ ඉස්සෙල්ලාම පහළ වුණේ තෘෂ්ණාවද කර්මයද සිතද මේ ධර්මතා තුන හොයන්න යන්න එපා මේ ධර්මතා තුන හොයන්න යනවනම් යම්කිසි කෙනෙක් එයා උමතු වෙනවා. එයා අනිවාර්යෙන් මානසික රෝගීක් වෙනවා. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ පිළිබඳව හොයන්න එපා කිව්වේ. හැබැයි මේ ධර්මතා තුන අපි අවබෝධ කරගන්න ඕනේ. මොකද මේ ධර්මතා තුනෙන් අපි පිට පනින්න ඕනේ. පිට පැන්නේ නැත්තම් අපිට මේ සසරෙන් ගැලවෙන්න බෑ. සසරෙන් ගැලවෙන්න බෑ. ඇයි ගැලවෙන්න බැරි? අපේ සිත්වල තණ්හාව තියෙනවා. තෘෂ්ණාව තියෙන තාක් කල් අපි කර්ම කරනවා. ඒ කරන කර්ම වලට විපාක විඥාන. ඒ විඳීම් ස්වභාවය. විපාක විඥාන සකස් වෙනවා. ඒතර එහෙනම් දැන් විඥානය අයින් කරනවද? කර්ම අයින් කරනවද? එහෙම නැත්නම් තෘෂ්ණාව අයින් කරනවද? දැන් විඥාණය දැන්ට ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙන්නේ අපි පෙර සංසාරේ කරගත්ත කුසල කර්ම අකුසල කර්ම කියන ධර්මතා නිසා. ඒතරේ කුසල කර්ම අකුසල කර්ම කියන ඒවා අපි සිද්ධ කරේ තෘෂ්ණාව නිසා. දැන් එහෙනම් එතකොට වර්තමාන භවයේ අපි ඒ විඥාන විඥානයේ උපකාර කරගෙන අපි නැවත තෘෂ්ණාවට භාජනය වෙනවා ඒ විපාක විඥාන වල ප්‍රවෘත්තිය නිසා නැවත තණ්හාව හට ගන්නවා. එහෙනම් සමුදය. ඒතර තෘෂ්ණාව සමුදයයි. ඒතර විඥාන අයින් කරන්න බැහැ දැන්. දැන් විඥාණයට හේතු කර්ම අයින් කරන්න පුළුවන්. හැබැයි කර්ම අයින් කරන්න නම් තෘෂ්ණාව අයින් කරන්න ඕනේ. දැන් එතකොට ඒ පැත්තෙන් ගත්තත් අපට පේනවා ප්‍රත්‍ය කියන ධර්මය අයින් කරන්න ඕනේ ඉදිරි ධර්මයට නූපදින්න නම්. ඒ කියන්නේ අනුපාද නිරෝධයක්. ඒ කියන්නේ මතු නූපදින්න. එහෙනම් මතු නූපදින්න නම් අයින් කරන්න වෙන්නේ ප්‍රධාන කාරණය වශයෙන් තෘෂ්ණාව. ඒක තමයි සමුදාරි සත්‍යය. ඒතර තෘෂ්ණාව සහ මුලින් අයින් කරාම කර්ම කරන්නේ නැහැ. මේ ලෝකේ ඕනම කෙනෙක් යම් කර්මයක් කරනවා නම් එතන තෘෂ්ණාව තියෙනවා. එහෙනම් තෘෂ්ණාව තියෙනවා නම් කර්ම කරනවා. එතකොට දැන් අපට පැහැදිලි තෘෂ්ණාව නැමැති ධර්මය ශණයක් තුල හටගත්තොත් ඒ ශණයෙන් කර්මයක් හටගන්නවා. එතකොට අපි එතනින් සමුදය කියන එක ආර්ය සත්‍යයක් කියන එක තේරුම් ගන්න ඕනේ ඒක පැත්තකින්. ඒක ප්‍රධාන මොකද චතුරාර්ය සත්‍යයේ බුදුරජාණන් වහන්සේ දුක්ඛ ආර්ය සත්‍ය. දුක කියන එක ආර්ය සත්‍යයක්. කියන්නේ ඡාති දුක්ඛය, ජරා දුක්ඛය, ව්‍යාධි දුක්ඛය, මරණ දුක්ඛය, ශෝක දුක්ඛය, කනගාටු, හැඬීම්, වැළපීම්, කායික දුක්, මානසික දුම්නස්, ප්‍රියයන්ගෙන් වෙන්නේ අප්‍රියන් හා එක්වීම, කැමැති දෑ නොලැබීම, අකමැති දේවල් ලැබීම මේ සියලු දුක්. ඒ වගේම අර පීඩන සංසාර දුක්ඛය, විපරිණාම දුක්ඛය, දුක්ඛේ දුක්ඛය ආදී වශයෙන් විශාල වශයෙන් තියෙනවා. ඒතර මේ සෑම දෙයක්ම දුක්. ඒතර ඒක ආර්ය සත්‍යයක්. එතකොට ඒකට හේතුව තෘෂ්ණාව කියන එක කාරණයයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. දැන් මේ ධර්මතා තුන අපි හොඳට පරීක්ෂා කරලා බැලුවොත් අපට තේරෙනවා මේ ඉදිරි ධර්මය ඊගාව ධර්මයට ප්‍රත්‍යය කියන කාරණය. ඒ කියන්නේ තෘෂ්ණාව කර්මයට ප්‍රත්‍යය කියන කාරණය. කර්මය ප්‍රතිසන්දි විඥාණයට ප්‍රත්‍යය කියන කාරණය. තමයි සංකාරපච්චය විඥාන. ඒ කර්මය විඥාණයට ප්‍රත්‍යයයි. ඒතර කර්මයට ප්‍රත්‍ය තෘෂ්ණාව. එහෙමනම් එක ක්ෂණයක් තුල තෘෂ්ණාව අපේ සිත තුල හටගත්තොත් ඒ ෂණයෙන් කර්මයකුත් හට ගන්නවම තමයි. හරි. එහෙනම් අපි ඒ ෂණයක් තුල තෘෂ්ණාව අයින් කළොත් ඉදිරි ධර්මයට උපදින්න බෑ. ඒ තමයි අනුපාද නිරෝධය. අනුපාද නිරෝධය කියන්නේ මතු උපදින්න තියෙන දේක නිරෝධයක්. එතකොට සංස්කාර වලට තෘෂ්ණාව ප්‍රත්‍ය වේලා සංස්කාරයක් හටගත්තොත් එයා නියත වශයෙන්ම ප්‍රත්‍ය වෙන ප්‍රතිසන්දි විඥාණයට. මොකද කර්මය කෙල්ලිලා නෙන්නේ. එතකොට ප්‍රතිසන්දි විඥාණයට ප්‍රත්‍ය වෙනවා. ඒතර කර්මය කියන ධර්මතාවය ප්‍රත්‍ය නොවුනොත් අනුත්පාද නිරෝධයක් තියෙනවා ප්‍රතිසන්දි විඥානේ ඒ කියන්නේ మతు උපදින්නේ නැහැ කියන එක. ආ ඒක තමයි නිවන. ඒක තමයි නිවන. එහෙනම් නිවන් දකිනවා නම් නිවන් දකින්න අවශ්‍ය නම් යම්කිසි කෙනෙකුට එයා නියත වශයෙන්ම ඊට කලින් තියෙන ධර්මතාවය අයින් කරන්න ඕනි. මොකද ඒ ධර්මය ප්‍රත්‍ය වුණොත්, උපකාර වුණොත් ඉදිරි ධර්මය නියත වශයෙන්ම උපදිනවා. ඒතර මූල ධර්මතාවය ප්‍රත්‍ය නොවුනොත් ඉදිරි ධර්මයට හටගන්න බෑ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. පැහැදිලි කරගන්න ඕනේ, निराවුල් කරගන්න ඕනේ අවබෝධය තුළ. ඒතර මේ ධර්මතා තුන තුළ අපි බලන්න ඕනේ නිරන්තරයෙන් අපේ මනස ක්‍රියාත්මක වෙනවද කියලා. ක්‍රියාත්මක වෙනවා. එයි. තණ්හාව අපිට දැන් නැද්ද? තියෙනවා. ඒ තෘෂ්ණාව අනුව අපි කර්ම කරන්නේ නැද්ද? කර්ම කරනවා. එහෙනම් විපාක විඥාන එතකොට විඥානයක් නාම රූපයක් ආයතනත් ස්පර්ශත් වේදනා කියන මෙන්න මේ ධර්මතාවයන් නියත වශයෙන්ම ලැබෙනවා. ඒක ලැබිලා තියෙන බව අපට දැන් ප්‍රත්‍යක්ෂයි. කියන්නේ අපට දැන් විඥානයක් ක්‍රියාත්මක වෙන වර්තමානයේ මේ මොහොතේ. විඥානය කියන්නේ අරමුණු දැනගන්න. ඒතර නාම රූප දෙකක ක්‍රියාවක් තියෙනවා. ආයතන හයක ක්‍රියාවක් තියෙනවා. ඒ ආයතන හයට ස්පර්ශ හයක් සිද්ධ වෙනවා. ඒ ස්පර්ශ හය නිසා විඳීම් හයක් තියෙනවා. ඒතොර මේ ටික අපිට ඊටාම පැහැදිලි වර්තමානයේ තියෙනවා කියන කාරණේ. ඒතොර මේ ධර්මතාවයන් ක්‍රියාත්මක වෙන්න ප්‍රත්‍ය වෙච්ච ධර්මය තමයි කර්ම කියන්නේ. ඒ කර්මානුවනේ අර විපාක විඥාන හා නාම රූප දෙකේ ක්‍රියාකාරීත්වය ආයතන හයේ සකස් වීම. දැන් මේ පිළිබඳව මම නැවත නැවත කතා කරන්න ඕනේ පසුගිය දේශනාවල අනන්ත අප්‍රමාණ පැහැදිලි කරලා තියෙනවා. ඒතර ආයතන හයට ස්පර්ශයක් සිද්ධ වෙනවා වර්තමානයේ මේ මොහොතේ. එතකොට ඒ ස්පර්ශය නිසා විඳීම් හයක් තියෙනවා. එහෙනම් දැන් මේ ධර්මතාවයන් නූපදින්න නම් අපි ඊට පසුපසින් තියෙන ධර්මතාවය සකස් නොකර ඉන්න ඕනේ. ඒ තමයි කර්ම. ඒතර කර්ම සකස් නොකර ඉන්න නම් අපි තෘෂ්ණාව අයින් කරන්න ඕනේ. දැන් තේරෙනවා. දැන් මේ ධර්මතා තුනෙන් මොන ධර්මයේද ඉස්සෙල්ලාම ලෝකේ පහළ වුණේ කියන එක හොයන්න යන්න එපා. ඇයි? හොයන්න බෑ. තණ්හාවද යම් කිසි කෙනෙක්ගේ සිත තුළ ඉස්සෙල්ලාම පහළ වුණේ. එහෙම නැත්නම් කර්මද? එහෙම නැත්නම් මේ සිතේ ප්‍රවෘතියද? ඔකට උත්තර නැහැ. ඔකට උත්තර නැහැ. ඒකට උපමාවක් කිව්වොත් අඹ ඇටයේද ඉස්සෙල්ලාවේ අඹ ගහද ඉස්සෙල්ලාවේ කියන එක හොයාගන්න වෙනවා. ඒක මේ ලෝකේ කාටවත් හොයන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද අඹ ගහක් හදාගන්න නම් අඹ ඇටයක් ඕනේ. හැබැයි අඹ ඇටයක් ගන්න තියෙන්නේ අඹ ගහකින්. එහෙනම් මේකට උත්තර හොයන්න බැහැ අඹ ගස්වල මූල પરම්පරා හොයන්න මුල් પરම්පරා එහෙම නැත්නම් මුල හොයන්න මේ ලෝකේ කාටවත් බැහැ. අන්න ඒ වගේ මේ කර්මයද ඉස්සෙල්ලා හටගත්තේ තෘෂ්ණාවද ඉස්සෙල්ලා හටගත්තේ එහෙම නැත්නම් සිතද ඉස්සෙල්ලා හටගත්තේ කියන එක හොයන්න යන්න එපා. ප්‍රත්‍ය ධර්මය අයින් කළොත් ඉදිරි ධර්මය වැටෙනවා කියන කාරණේයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් අපි අයින් කරන්න ඕනේ ප්‍රත්‍ය කියන ධර්මය. ඒ කියන්නේ උපකාර වෙන ධර්මය. ඒතොර විඥාණයට උපකාර වෙන්නේ ප්‍රතිසන්දි විඥාණයට උපකාර වෙන්නේ සංස්කාර නම් ඒතොර අපි සංස්කාර අයින් කරන්න ඕනේ. ඒතර ප්‍රත්‍ය ධර්මය. සංස්කාරයෙන් කරන්න බෑ. ඇයි? තෘෂ්ණාව නිසායි හටගත්තේ. එහෙනම් අයින් කරන්න තියෙන්නේ තණ්හා. දැන් එතකොට පැහැදිලි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ තෘෂ්ණාව කියන ධර්මතාවය samudāre සත්‍යය කියන එක. තමයි samudāre. එතකොට විඥාණයත් නාම රූපත් ආයතනත් ස්පර්ශත් වේදනාත් කියන ධර්මතා දුකයි කියන කාරණය වර්තමානයේ අපි මේ විඳින ස්වභාවයන් අනුව අපිට පැහැදිලි තේරෙනවා වැටහෙනවා විඥානය කියන එක දුකක් ඒතර නාම රූප දෙකේ මේ ප්‍රවෘත්තිය මහා දුකක් ආයතන හයේ ක්‍රියාකාරීත්වය දුකක් ස්පර්ශ හයේ සිදුවීම මහා දුකක් විඳීම් කියන ඒවා මහා දුකක් මේ මද ආස්වාදයක් තිබ්බට වැඩි හරියක් විඳීම් තියෙන්නේ දෝමනස්ස. දුක්ඛ දෝමනස්සයන් තමයි වැඩි හරියක් තියෙන්නේ. ඉතින් එහෙනම් ඒ කාර්ය සත්‍යයක්. ඒක දුක්ඛාරය සත්‍යය. දැන් එතකොට පැහැදිලි samudāre සත්‍යය. අපි හැබැයි මේ උද්‍යක්මය ඥානය තුල අනිත්‍ය දුක්ඛ මොකද බුදුරජාණන් වහන්සේ මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේ ඉඳලා ඥාන දර්ශන විසුද්ධිය දක්වාම දේශනා කළේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න. වෙන කිසි දෙයක් නැහැ. එහෙනම් අපි බලන්න ඕනේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතාවයන් මෙනෙහි කිරීම තුළ අපට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවාද? අපට මගඵල අවබෝධ වෙනවාද? කියන එක අපි හොයාගන්න ඕනේ. මොකද දැන් මෙතනින් එහාට ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න. තොර නිවනට අරිහත්ත්වයට යනකම්ම තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න. එහෙමනම් මේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න ඕනේ. ඒතොර මාර්ගඵල අවබෝධ වෙන්නත් ඕනේ. එහෙනම් අපි බලමු දැන් එහෙම වෙයිද කියලා. දැන් මම අර මුලින් කිව්වනේ දැන් 28ක් රූප එක දන්නවා දැන්. මහ භූත හතර නිසා පවතිනා වූ උපාදාය රූප 24ක්. අපි එකෙන් ඉස්සෙල්ලාම එකක් ගන්නවා චක්කු ප්‍රසාද රූපය. චක්කු කියන්නේ ඇසනේ. මේක ප්‍රසාද දීමනාවක් කියන එකක් දන්නවනේ. පෙර භවයේ කර්මයට අනුව සකස් වෙච්ච එකක් කියන එකක් දන්නවනේ. හ්ම්. ඒතර මේකේ ක්‍රියාකාරීත්වය චිතක්ෂණ 17යි කියන එකක් දන්නවනේ. චිතක්ෂණ 17ක් තුල ඇතිව නැති වෙනවා. ඒ කියන්නේ ෂණයක් තුල. දැන් ෂණයක් තුල හටගත්තොත් ඒ හට ගැනීමට උපකාර වෙච්ච ධර්මය මොකද්ද? දැන් වර්තමානයේ අපි ඉස්සෙල්ලා පරීක්ෂා කරලා බලනවා අතීතයට යන්න කලින්. දැන් වර්තමානයේ මේ චිත ෂණයක් තුල හටගන්න يعني චිතක්ෂණ 17ක් ආයශ ෂණයයි. එතකොට ෂණයක් තුල මේ චක්ක ප්‍රසාද රූපේ ක්‍රියාකාරීත්වය අපි මීට කලින් දැන් හොඳට දන්නවා නාම ධර්ම දෙකක් හා රූප ධර්ම දෙකක් ප්‍රත්‍යයයි කියන කාරණය. ඒ නාම ධර්ම දෙක තමයි කර්මය හා සිත නාම ධර්ම. සීත උෂ්ණහා ආහාර රූප ධර්ම. දැන් හරිද? තේරෙනවද? එහෙනම් නාම ධර්ම දෙකක් හා රූප ධර්ම දෙකක්. එතකොට එහෙනම් අපි ශණයක් තුල දැන් චිතක්ෂණ 17යිනේ ආයස. චක්කු ප්‍රසාද රූපේ ආයස චිතක්ෂණ 17යි රූපේ ආයස. ලක්ෂණ 17ක් තුළ ඇතිව නැති වෙනවා. කියන්නේ ශනේයයි. ඇසිපිල්ලම් ගන්න තරම් කාලය කෝටියකට බෙදුවත් ඊටත් වඩා අඩුයි. එතකොට ශනේයයි ආයස. ඒ ශනේයක් තුළ හට ගන්න. ශනේයක් තුළ හට ගන්නව නම් ඒ කියන්නේ උදය. ඒක අපි දකින්න ඕනේ. ශනේයක් තුළයි හටගන්නේ කියන කාරණය. ඒතර ශනයක් තුල හටගන්නේ නාම ධර්ම දෙකක් හා රූප ධර්ම දෙකක් ප්‍රත්‍ය වීමෙන්. එහෙනම් samudāri සත්‍ය ප්‍රකට වෙන්න ඕනේ එතනදී. samudāri සත්‍ය ප්‍රකට වෙන්න ඕනේ. එයි. ඒ කියන්නේ samudayය එතන තියෙන්නේ. ඒ කාර්ය සත්‍යයක්. ඒ කාර්ය සත්‍යයක්. එයි. නාම ධර්ම දෙකක් හා රූප ධර්ම දෙකක ප්‍රත්‍ය වීමෙන්. එතකොට එතකොට ඒ ප්‍රත්‍ය තුල උදය දකින්නවා. ඒ කියන්නේ උපකාරය තුල දකින්න ඕනේ උදය. උදය තුල දකින්න ඕනේ මේ ප්‍රත්‍ය වෙන ධර්මයන්. ඒතර ප්‍රත්‍ය වෙන ධර්මයන් samudāri satyai. හොඳයි නාම ධර්ම දෙකක් හා රූප ධර්ම දෙකක් වර්තමානයේ ප්‍රත්‍ය නුනොත් මේ චක්ක ප්‍රසාද රූපේ පැවැත්මක් ගෙනියන්න පුළුවන්ද? බැහැ.